සදැහැති පින්වතෙක් අනුගමනය කළ යුතු ප්‍රතිපදා මොනවද කියන එක පිළිබඳව අවස්ථානුකූලව පැහැදිලි කරලා දෙන්නට ඒ පැහැදිලි කිරීම සිදු කිරීමට අද මා යොදාගත් ඒ ධර්ම මාතෘකාව අන්තර්ගත වන්නේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ධම්මපදයේ දණ්ඩ වග්ගයට. ඒ දණ්ඩ වග්ගයට අයිති ගාථා ධර්මයකුයි අද ධර්ම මාතෘකාව වශයෙන් මම සඳහන් කළ කරුණු පැහැදිලි කිරීමට තෝරා ගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ මෙබඳු දේශනාවන් පවත්වනකොට ඒ සෑම අවස්ථාවකදීම ඊට හේතු වෙන අරමුණක් එහෙම නැත්නම් නිදානයක් දේශනා කරනවා. නිදානය කියලා කියන්නේ මේ බුද්ධ දේශනාව පවත්වන්නට හේතු වෙච්ච කාරණය. මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳුම සිද්ධියක් සිදුවීමක් පසුබිම් කොටගෙන සවැත් නුවර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ වර්ෂ ප්‍රමාණයෙන් ගත්තහම වස් 25ක් පමණ උන්වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වැඩි ප්‍රමාණයක් සිදු කරලා තිබෙන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ පසුබිම් කොටගෙන බුදුරජාණන් වහන්සේ සමග නිරන්තරයෙන්ම උන්වහන්සේගේ අප උපස්ථාන සිද්ධ කරමින් වැඩ සිටියේ ආනන්ද තෙරුන් වහන්සේ මේ ආනන්ද තෙරුන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩින වෙලාවේදී එක දරුවෙක් සිඟමනේ කටයුතු කරන බව දුටුවා ආනන්ද තෙරුන් වහන්සේට මේ දරුවා දුටුව ගමන්ම මේ දරුවගේ ලක්ෂණ දැකලා අදහසක් ඇති වුණා මේ දරුවා පුණ්‍යවන්තයෙක්. මේ දරුවට යම් අවබෝධයක් ඇතිව කටයුතු කළ හැකි කෙනෙක්. ඒ නිසා ඔහුට සාසනික දායාදය හිමි කර දිය යුතුයි කියලා මේ දරුවගෙන් අහනවා ඔබ කැමතිද පැවිදි වෙන්න? මේ සිඟමනේ යන දරුවා ආනන්ද තෙරුන් වහන්සේ අහපු ප්‍රශ්නයට බොහොම සතුටු වුණා. සතුටු වුණා වගේම ඔහු උන්වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි අපි වගේ අය කවුද පැවිදි කරන්නේ? ඒක නිසා ඔබ වහන්සේ ඔය අහන කාරණයට මගේ කැමැත්ත තිබුණත් ඒකට අවස්ථාවක් නැති බව මම දන්නවා කියලා. ආනන්ද තෙරුන් වහන්සේ මොහොතේදී මේ දරුවට පැහැදිලි කරනවා මේ පැවිද්ද කියන එක පොහොසත්කමට හෝ දුගී බවට හෝ ලබා දෙන දෙයක් නෙවෙයි. ශ්‍රද්ධා සම්පන්නව ಗುಣගරුකව කටයුතු කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ ශාසනික දායාදය හිමි කරවිය හැකියි කියලා. ඒ අනුව මේ දරුවා කැමැත්ත පළ කරලා විහාරස්ථානයට කැඳවගෙන ගිහින් පැවිදි කරනවා. මේ පැවිදි කරනකොට මේ දරුවා සිඟමනේ යෑමට යොදාගත්ත තමන්ගේ ඒ වැරහැලි වෙච්ච ඇඳුම් ටික ඊළඟට සිගමනේ ගියපු ඒ පිඟාන පැටිය මේ දෙකමත් අරගෙන විහාරස්ථානයට ගියේ. ආනන්ද තෙරුන් වහන්සේ මේ දරුවා පිරිසිදු කරලා ස්නානයට අවස්ථාව සලසලා දීලා ඒ දරුවා පැවිදි කරන්නට කටයුතු කරනකොට අර මේ දක්වා Taman ජීවත් වීමට යොදාගත් අර වැරහැලි ඇඳුම් ටික ඊළඟට සිඟමණේ ගියපු ඒ තැටිය මේ සියල්ලක්ම ඔහු ආරක්ෂා කරලා එක ස්ථානයක තැන්පත් කරනවා. පැවිදි කරලා මේ දරුවට මේ ශාසනික දායාදේ හිමි කර දීලා බොහොම හොඳින් ඒ කටයුතු ටික කලක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරනකොට මේ දරුවට ආපහු අර තමන්ගේ පෙර ජීවිතය පිළිබඳව ඇල්මක් ඇති වුණා. පැවිද්ද පිළිබඳව උකටලී භාවයක් ඇති වුණා. ඔහු පිරිසිදු කරලා සංගවලා තිබිච්ච එක තැනක තැම්පත් කරලා තිබිච්ච අර සිඟමනේ යෑමට උපකාරී වෙන ඇඳුම තැටිය අතට අරගෙන ඔහු Tamanටම අවවාද කරගන්නවා නුඹ නැවතත් මේ කටුක ජීවිතයට යනවද එහෙම නැත්නම් තවදුරටත් මේ පැවිදි සුවය විඳිනවද කීප විටක්ම මේ ප්‍රශ්නය Tamanටම යොමු කරගෙන තර්කානුකූලව මේ කාරණය ඔහු විමසීමට ලක් කළා. අවසාන වශයෙන් මේ පිලෝතික තෙරුන් වහන්සේ ඔහුගේ පැවිදි නම පිලෝතික තෙරුන් වහන්සේ මේ පිලෝතික තෙරුන් වහන්සේ අවසාන වශයෙන් නිගමනය කරනවා නැවත මම පරණ ජීවිතයට යන්නේ නැහැ මම මේ පැවිද්දෙන් ලබන උතුම් වූ ඵලය සාක්ෂාත් කරගන්නවා. මෙන්න මේ Tamanට මානසිකව ඇතිවෙච්ච මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැහැදිලි කරාම බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කරනවා. අස්සෝ යතා භද්‍රෝ කසා නිවිට්ටෝ ආතාපිනෝ සංවේගිනෝ භවත සද්ධාය සීලේනච විරියේනච සමාධිනා ධම්ම විනිච්ඡයේනච සම්පන්න විජ්ජා චරණා පතිස්සතා පහස්සත දුක්ඛ මිදං අනප්පතං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර පවත්නා මේ භයානක తত্ত্বය පිළිබඳව කලකිරීමටපත් වෙලා කෙලෙස් දැවීමට උත්සාහවත් වෙලා ශ්‍රද්ධාව සීලය වීරය සමාධිය ධර්ම විනිශ්චය අෂ්ටවිද්‍යා පසළොස් ශරණ ධර්මයන්ගෙන් සමන්විතව කටයුතු කරනවා නම් ඒබඳු තැනැත්තාට මේ අනල්ප වූ දුක් කෙලවර කරන්න පුළුවන් හරියට කසයට බය වූ වෙච්ච අස්වැයෙක් වගේ. අස්වැයාගේ ස්වභාවය තමයි කස පහරක් ගහනකොට වේගය වැඩි කරනවා, වඩාත් වේගවත් වෙනවා. ඒ වගේ මේ සසර බිය දැකලා කලකිරීමටපත් වෙනකොට ඒ සසරෙහි පවත්නා බිය පිළිබඳව සිහියට නැගෙනකොට නිර්වාණ ගමන ඉක්මන් වෙනවා. ඒ සඳහා යෑමට උත්සුක වෙනවා. මේ පිලෝතික තෙරුන් වහන්සේගේ අතීත ජීවිතය, ගිහි ජීවිතය පිළිබඳව නැවත කල්පනාවට එනකොට උන්වහන්සේට ඇති වුණේ සංවේගයක් කලකිරීමක්. ඒ කලකිරීමත් එක්කලා උන්වහන්සේ උත්සාහවත් වුණා මනස වඩන්න. ඒ මනස වැඩිවීමට කටයුතු කිරීම නිසාම උන්වහන්සේට කෙලෙසුන් ප්‍රහීනත්වයට පත් කරන්නට අවස්ථාව උදා වුණා. නිර්වාණ ප්‍රතිපදාවෙහි ගමන් කරන තැනැත්තෙකුට මුලින්ම පැවතිය යුතු වන්නේ ඒ සඳහා උත්සාහය එහෙම නැත්නම් ඒකට කියනවා අපි ආතාපි කියලා. ආතාපි කියලා කියන්නේ පවනවා කියන එක. පුච්චල දානවා, විනාශ කරනවා, නැති කරනවා, මේ ඔක්කොටම කියන වචනය තමයි ආතාපි කියන්නේ. මේ ආතාපි කියන වචනයට වඩාත්ම මේ ගාථා ධර්මයට අනුගතව කල්පනා කරනකොට පැහැදිලි කරගත යුතු අර්ථය තමයි කෙලෙස් තැවීම. ඒ මොන කෙලෙස්ද? කය සිත කිලිටි කරන කෙලෙස් තැවීම. ඒ කය සිත කිලිටි කරන කෙලෙස් තැවීමට තමන් අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ නිවන් පිළිවෙතේ ගමන් කරන කෙනෙක් තුල මුලින්ම පැවතිය යුතු වන්නේ ඒ අදිස්ථානය. ඒ අදිස්ථානයේ පවත්නා කෙනෙකුටයි ඒ නිවන් මඟ විවෘත වෙන්නේ. ඒක නිසා මේ අදිස්ථාන සීලීව කය සිත තවන කෙලෙස් දුරු කිරීමට එහෙම නැත්නම් කය සිත කිලිටි කරන කෙලෙස් තැවීමට දුරු කිරීමට උත්සාහවත් විය යුතු වෙනවා. ඒ උත්සාහය වගේම ඇති කරගත යුතු ඊළඟ අදහස මේ සසරෙහි નિසරුකම ගැන කලකිරීම. ඒකට කියනවා සංවේගී භාවය කියලා. මේ ගාථා ධර්මයේ තියෙන වචනයක් සංවේගිනෝ. මේ සංසාරය පිළිබඳව සංසාරයේහි පවත්නා નિසරු බව පිළිබඳව කලකිරීමක් ඇති කරගන්නට ඕනේ. අපේ ධර්මයේ උගන්වනවා මේ වගේ සංවේගී විය යුතු වස්තු 8ක් පිළිබඳව අෂ්ට සංවේග වස්තු මොනවද මේ අෂ්ට සංවේග වස්තු කියලා හඳුන්වලා තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, අතීත දුක්ඛ, වර්තමාන දුක්ඛ, අනාගත දුක්ඛ. ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, අතීත දුක්ඛ, වර්තමාන දුක්ඛ, අනාගත දුක්ඛ. මේවා පිළිබඳවයි කලකිරීමට සංවේගයට පත්විය යුතු වන්නේ. මේ උපත පිළිබඳව, වයස්ගත වීම පිළිබඳව, ලෙඩ දුක් ඇතිවීම පිළිබඳව, මේ භවය අත්හැරීමට සිදුවීම පිළිබඳව මේ භවය අත්හැරලා ඊළඟට ලබන භවයේ ඇතිවෙන විවිධ දුක් පීඩා පිළිබඳව අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයටම අයත් දුක් පිළිබඳව සංවේගයට පත්වන කෙනෙකුට සසර පිළිබඳව ඇති කරගන්නා ඒ සංවේගයම හේතුවක් වෙනවා විමුක්තිකාමී ප්‍රතිපදාවට තමාව යොමු කරවන්න. කෙලෙස් දැවීමට උත්සාහවත් වෙන කෙනෙකුට උනන්දු වෙන කෙනෙකුට මේ සසර පිළිබඳව ඇති කරගන්නා කලකිරීම ඒ කෙලෙස් දැවීමේ කටයුතු තව දුරටත් ඉක්මන් කරවන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒකයි මේ සංවේගී විය යුතුයි කියලා සඳහන් කරේ මේ ගාථාව තුල. ඒ සංවේගී භාවය මේ අස්ත විද සංවේග වස්තුන් පිළිබඳව ඇති කරගන්නා මේ කලකිරීම එහෙම නැත්නම් මේ සංවේගී භාවය හේතු වෙනවා ඒ පුද්ගලයා තුල ಗುಣදහම් වැඩි දියුණු කරන්න ඒ සාමාන්‍ය ಗುಣදහම් නෙවෙයි. නිර්වාණයට හේතු වෙන ಗುಣදහම්. නිවන් මඟ ලං කරවන ಗುಣදහම්. ඒ නිවන් මඟ ලං කරවන ಗುಣදහම් අතර ප්‍රමුඛ ස්ථානයේහි පවතින්නේ සද්ධාය ශ්‍රද්ධාව. සද්ධාය සීලේනච විරියේනච කාරණා තුනක් පැහැදිලි කරනවා ගාථාව තුල ඒ කාරණා තුනේ පළවෙනි කාරණය සද්ධාය සද්ධාය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නට ඕන. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව ප්‍රසාදයටපත් වෙන්නට ඕන. අංගුත්තර නිකායේ සුමනා සූත්‍රය. මේ සුමනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රාවකයන් දෙදෙනෙක් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානයි කියලා. ඒ සමාන වෙච්ච ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමාන වෙච්ච මේ ශ්‍රාවකයන් දෙදෙනා කවුද? දායක අදායක. දායක අදායක. දායක කියලා කියන්නේ පරිත්‍යාගශීලී තැනැත්තා අදායක කියලා කියලා කියන්නේ එසේ නොවන තැනැත්තා. එහෙම නැත්නම් දන් දෙන්නා, දන් නොදෙන්නා. අපි හුඟක් වෙලාවට ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා, සිල්වත්ව කටයුතු කරනවා, ಗುಣධම් දියුණු කරනවා. ඒ වගේම අවශ්‍යයි පරිත්‍යාගී භාවය. දන් දීමත් අවශ්‍යයි. එතකොට මේ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව කියන කාරණා සම්පූර්ණ කරන දන් දෙන පිරිස ඉන්නවා, දන් නොදෙන පිරිස ඉන්නවා. මේ සුවනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානව කටයුතු කරන දම් දෙන තැනැත්තාට ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානව කටයුතු කරන දන් නොදෙන තැනැත්තාට එහි විපාක ආනිසංස වෙනස් වීමක් තියෙනවද ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම නිසා ලැබෙන ආනිසංසවල වෙනස් වීම තියෙනවද බුදුහාමුදුරුව පැහැදිලි කරනවා සුමනාවනි ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන දන් දෙන්නා තුල දන් දෙන්නාට මරණයෙන් මතු සමහර විට දිව්‍ය ලෝකයට ගියොතින් දිව්‍ය සම්පත් හිමි කරගත්තොතින් දිව්‍ය ආයුෂය දිව්‍ය වර්ණය දිව්‍ය සැපය දිව්‍ය යසස දිව්‍ය ආධිපත්‍ය මේවා නොවඩුව ලබන්න පුළුවන් යම් ලෙසකින් මිනිස් ලොවටපත් වුනොතින් මිනිස් ආයුෂ වර්ණ සැප යසස ආධිපත්‍ය නොඅඩුව ලබන්න පුළුවන්. ඇතැම් වෙලාවට මිනිස් ලෝකයට ඇවිත් පැවිදි බවටපත් වෙලා පැවිද්දෙක් වුනොතින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ දේවල් නොඅඩුව ලබන්න පුළුවන්කම තියෙනවා. සබ්‍රක්‍මචාරීන් සමග එක්ව වාසය කරනවා නම් ඒ හැම කෙනෙක්ම සමගම මනාප වූ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්තව කටයුතු කරන්නට හැකියාව තියෙනවා. ඒ දන් දෙන්නාට. දන් නොදෙන සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරන තැනැත්තාට මේ කියන දේවල් වල යම් යම් අඩුපාඩුකම් ඇති වෙනවා. දෙවියන් අතරට ගියහම දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, දිව්‍ය සැපය, දිව්‍ය යසස, දිව්‍ය ආධිපත්‍ය මේ වගේ යම් අඩුපාඩුකම් ඇති වෙනවා. මිනිස් ලෝකයට පැමිණියත් එහෙමයි. පැවිද්දෙක් බවට පත් උනත් ලැබෙන ප්‍රත්‍යපහසුකම් වල ඒ බඳු අඩුපාඩුකම් වෙන්නට පුළුවන්. එතකොට බලන්න අපි අහලා තියෙනවනේ දෙවියන් අතර අපේ සක්ක මහේ සක්ක කියලා කොටස් දෙකක් මහේ සක්ක කියලා කියන්නේ නොඅඩුව සැප සම්පත් හිමි දෙවිවරු. අපේ සක්ක කියලා කියන්නේ ඒවයින් අඩුපාඩු ඇති අය. මේ විදිහට මිනිසත් භාවයටපත් උනත් දෙවියන් අතරට ගියත් පැවිදි ජීවිතයක් ගත කරත් ඒ හැම අවස්ථාවකදීම දෙන් දායක අදායක දෙපක්ෂය තුල ඒ ලැබෙන ප්‍රතිඵලවල අඩුවැඩිකම් පවතිනවා කියන එක සුමනා සූත්‍රයේදී අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේකෙන් අපි තේරුම් ගන්නට ඕන මේ නිවන් ප්‍රතිපදාවේ එක අංගයක් තමයි දන් දීම කියන එක. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා වගේම ඒ ශ්‍රද්ධාව තවදුරටත් ශක්තිමත් කරන ඒ පරිත්‍යාගී චේතනා ආදී ක්‍රියාවන් එහෙම නැත්නම් පරිත්‍යාගය ආදී ක්‍රියාවන් වල නිරත වීමත් අත්‍යවශ්‍ය වෙනවා එතකොට තුනුරුවන් පිළිබඳව ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ තුනුරුවන් පිළිබඳව ප්‍රසාදයටපත් වෙන තැනැත්තා ඒ තුනුරුවන් අරමුණු කොටගෙනම අර විදිහේ ක්‍රියාකාරකම් වල නිරත විය යුතු වෙනවා. ඊළඟට සීලේන සීලේන කියලා කියන්නේ පෞසිට මැඩලීමට සිල් රැකීම. පෞසිට මැඩලීමට සිල් රැකීම. සීලය කියන එක පැහැදිලි කරන්නේ අට කතාවේ කය වචන දෙකේ සංවර භාවයේ සීලය කියලා. කය වචන දෙකේ සංවර භාවයයි සීලය කියලා කියන්නේ. එතකොට සීල නට්ඨේන සීලං කියලා කියන්නේ ඒකයි. කය වචන දෙක සංවර වෙනකොට හික්මීමක් ඇති වෙනවා, ශික්ෂණයක් ඇති වෙනවා. අපි නිවෙස්වල ඇති කරන යම් යම් සත්වයෝ මුලින්ම යම් බියක් දක්වනවා. ටික කලක් යනකොට තමන්ගේ ස්වාමියාට හුරු පුරුදු වෙනකොට ඇති කරගන්න ඇති ඇති වෙනවා හුතුල හීලෑ බවක්. අන්න ඒ හීලෑකම තමයි හික්මීම කියලා කියන්නේ. සීල නට්ඨේන සීලං. හික්මීම් අර්ථයෙන් සීලය කියලා කිව්වේ එකයි. එතකොට මේ සීලය පෞසිත මැඩීමට මැඩලීමට උපකාරී වෙනවා. විසුද්ධි මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මයකට අර්ථ සපයන බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විසුද්ධි මාර්ගයේදී පැහැදිලි කරනවා නිවනට අදාළ අංග අතර සීලය ප්‍රධාන කාරණයක් හැටියට උන්වහන්සේ විසුද්ධි මාර්ගය පරිච්ඡේද 23කින් යුක්තව සම්පාදනය කරන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා විවරණය කරන්නට. එතකොට මේ ත්‍රිවිධ ශික්ෂා අතර උන්වහන්සේ මේ සීලය හඳුන්වන්නට සීලය හඳුන්වන්නට විසුද්ධි මාර්ගයේ පරිච්ඡේද දෙකක් වෙන් කරනවා සීල නිද්දේශය දුතංග නිද්දේශය සීල නිද්දේශයේදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධි සීලය ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන මේ චතු පාරිශුද්ධ සීලය පිළිබඳව විවරණය කරනවා. දුතංග නිर्देशයේදී තෙලස් දුතංග පිළිබඳව නිर्देश කරනවා. විස්තර කරනවා. එතකොට මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන දෙයක් තමයි නිවන් අපේක්ෂාවෙන් ක්‍රියා කරන කෙනෙකුට ඒ ගමනට උවමනා කරන මූලිකම කාරණය තමයි සීලය කියලා කියන්නේ. මූලිකම කාරණය සීලය. ශික්ෂණය කය වචනය තුල නොතිබ්බොතින් සමාධියට යන්නටත් පුළුවන් කමක් නැහැ. ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා සීලය අත්‍යවශ්‍ය කාරණයක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඊළඟට සීලේ නැච විරියේ නැච විරිය කියලා කියන්නේ උත්සාහය. උත්සාහය මොනවටද උත්සාහවත් විය යුතු වන්නේ? උත්සාහවත් විය යුතු වන්නේ අපි කාරණා හතරක් විශේෂෙහි මොනවද ඒ කාරණා හතර? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඒකටයි උත්සාහය ඇති කරගත යුතු වන්නේ. Tamanට ජීවිතයේ සිදු කළ නොහැකි වෙච්ච යම්කිසි කුසල ධර්මයන් පවතිනවා නම් අන්න ඒ කුසල ධර්මයන් සිදු කිරීමටයි අපි උත්සාහ ගත යුතු වන්නේ. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. උප්පන්නානං කුසලානං ධම්මානං විහියෝ භාවාය. උපං කුසල් දහම් වැඩි දියුණු කිරීමට උත්සාහ ගත යුතු වෙනවා. ඊළඟට අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ අකුසලානං ධම්මානං පහානාය නූපං අකුසල් දහම් තියෙනවා නම් ඒවා කිසිම දවසක තමන්ගේ සිත් තුළ ඇති නොකර ගැනීමට උත්සාහ ගත යුතු වෙනවා පාපකාරී සිතුවිලි තමන් තුළ ඇති නොවිච්ච යමක් තියෙනවා නම් ඒවා කවමදාකවත් ඇති නොකර සිටීමට උත්සාහවත් වීම. අනුප්පන්නානම් පාපකානං ධම්මානං අනුප්පාදාය වායමති විරියං ආරභති චිත්තං ඊළඟට uppannānam පාපකානං ධම්මානං පහානාය යම්කිසි පාපකාරී සිතුවිලි Tamanට ඇති වෙලා තියෙනවා නම් ඒ ඇතිවෙච්ච පාපකාරී සිතුවිලි දුරු කිරීමට උත්සාහවත් වෙන්නට ඕනේ එතකොට මේ ධර්මයේ උගන්වන උත්සාහය, වීරිය කාරණා හතරක් විශේෂයි ඇති කරගන්නට ඕනේ. ඒ කාරණා හතර තමයි නූපං කුසල් දහම් උපදවා ගැනීමට උත්සාහවත් වීම, උපං කුසල් දහම් වැඩි දියුණු කර ගැනීමට උත්සාහවත් වීම, නූපං අකුසල් දහම් නූපද වීමට උත්සාහවත් වීම සහ උපං අකුසල් දහම් දුරු කිරීමට ප්‍රහීන කිරීමට උත්සාහවත් වීම. අංගුත්තර නිකායේ සංවර ප්‍රධාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් පැහැදිලි කරනවා. සංවරෝච පහානංච භාවනා අනුරක්කනා. උත්සාහය ඇති කරගත යුතු කාරණා හතරක් එතන දක්වනවා. එකක් තමයි සංවර ඉන්ද්‍රිය සංවරය. ඊළඟට පහාන කෙලෙස් ප්‍රහීනත්වයට. භාවනා භාවනා කියලා කිව්වේ බොජ්ජංග ධර්ම වැඩිවීමට උත්සාහවත් වීම අනුරක්ෂණා කියලා කිව්වේ ඒ තුලින් ඇතිවෙච්ච සමාධිගත සිත ආරක්ෂා කරගෙන විදර්ශනාව දක්වාම පවත්වා ගැනීමට උත්සාහවත් වීම අංගුත්තර නිකායේ සංවරප්පදාන සූත්‍රයේදී උත්සාහයේ අවස්ථා හතරක් පිළිබඳව ඒ විදිහට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සියලුම බුද්ධ දේශනා පරීක්ෂා කරනකොට අපට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ උත්සාහය වීරය හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ නිර්වාණය වෙනුවෙන් අවශ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීමට දරන උත්සාහයක් ගන්නා උත්සාහයක් හැටියට මෙතනදිත් විරියේන කියන වචනය තුලින් සඳහන් කළේ අන්න ඒ ආධ්‍යාත්මික ශික්ෂණය විශේෂෙහි තමා තුළ ඇති කරගත යුතු උත්සාහයේ අංගයන් පිළිබඳවයි පැහැදිලි කරන්නේ. ඊළඟට සමාධිනා සමාධිනා ධම්ම විනිච්ඡේනච සමාධිනා ධම්ම විනිච්ඡේනච මෙතන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි සමාධිනා සමාධිනා කියලා කිව්වේ සිත කුසල් අරමුණු වලම පිහිටුවා ගැනීම මේ සිත කුසල් අරමුණු වල පිහිටුවා ගැනීමනි සමාධිය කියලා අපි කියන්නේ. දැන් හිතේ සමාධිගත භාවයේ ඇති වෙච්ච කෙනෙකුට ඇති වෙන්නේ කොයි කොයිම අවස්ථාවකදීවත් පාපකාරී සිතුවිලි තමගේ සිතෙහි. මේ පාපකාරී සිතුවිලි සිතෙහි යම් ප්‍රමාණයක් ඇති වෙනවා ඒ ඇති වෙන්නේ මනස නොවඩපු පුද්ගලයින්ට. නොවැඩූ මනසක් ඇති පුද්ගලයින්ටයි ඒ පාපකාරී සිතුවිලි පහළ වෙන්නේ. මනස වඩපු කෙනෙක් ඉන්නවනම් ඒ මනස වැඩි වූ තැනැත්තාට එහෙම නැත්නම් සමාධිගත භාවයක් ඇති පුද්ගලයාට කවමදාකවත් ඇති වෙන්නේ මේ පාපකාරී සිතුවිලි. සිත කුසල් අරමුණෙහිම තබා කටයුතු කරන්නටයි උත්සාහවත් වෙන්නේ. එතකොට ඒ කාරණය තමයි සමාධි කියන වචනයෙන් පැහැදිලි කළේ. ඊළඟට ධම්ම විනිච්ඡයනච ධම්ම විනිච්ඡයනච කියලා කියන්නේ විදර්ශනා ඥාණයෙන් ධර්මය විමසීම. විදර්ශනා ඥාණයෙන් ධර්මය විමසන්නේ කොහොමද? පරමාර්ථ වශයෙන් ලෝකේ පවත්නා සියලු දේ දැකීමට උත්සාහවත් වීම. පරමාර්ථ වශයෙන් දකින්න උත්සාහවත් වීම. ලෝකයේ පවතිනවනි සත්‍ය දෙකක් එකක් තමයි සම්මුති සත්‍ය. අනික් එක පරමාර්ථ සත්‍ය. එතකොට මේ විදර්ශනා ධම්ම විනිච්ඡේන කියන කාරණයෙන් පැහැදිලි කළේ මේ විදර්ශනාවෙන් ධර්මය විමසීම එහෙම නැත්නම් විදර්ශනා ඥාණයෙන් දැකීමට උත්සාහවත් වීම. ඒ විදර්ශනා ඥාණයෙන් දැකීමට උත්සාහවත් වෙනකොටම ඒ තැනැත්තා සම්මුතියෙන් බැහැර වෙනවා. සම්මුතියෙන් බැහැර වෙනවා. මේ සම්මුතියෙන් දැකීමට කටයුතු කරන තාක්කල් කවමදාකවත් යථාර්ථය දකින්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ විදර්ශනා ඥාණයෙන් ලෝකය දකින්නට උත්සාහ ගන්නා පුද්ගලයෙක් තුල පහළ වෙනවා මෙන්න මේ අෂ්ට විද්‍යා සම්පන්න විද්‍යා චරණාපතිස්සතා අෂ්ට විද්‍යා පහළ වෙනවා අෂ්ට විද්‍යා අතර පළවෙනි එක තමයි විදර්ශනා ඥාණය. විදර්ශනා ඥාණය කියලා කිව්වේ නාම රූප ධර්මයන් වගේම ඒවායෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ දකින්නට පුළුවන් කරන නුවණ මිනිස් ශරීරය දැක්කහම මිනිස් ශරීරයක් දකිනකොට ඒ මිනිස් ශරීරය සම්මුති වශයෙන් දකින කෙනෙකුටයි බාහිර ස්වરૂපය පෙනෙන්නේ. ඇස කන නාසය දිව ආදි වශයෙන් මේ බාහිර අංගෝපාංග ශරීරයක පවත්නා බාහිර අංගෝපාංග දකින්නේ මතු පිටින් එහෙම නැත්නම් සම්මුතියෙන් ඒ දිහා බලන කෙනෙකුට පරමාර්ථමය වශයෙන් දකින කෙනෙකුට ඒ රූප කාය තුල පෙනෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවය. අන්න ඒ ත්‍රිලක්ෂණ ධර්මතාවය මේ නාම රූපයන් සම්බන්ධයෙන් ඇති කර ගැනීම නිසා පහළ වෙන ඥාණයට කියනවා විදර්ශනා ඥාණය කියලා. අෂ්ට විද්‍යා අතර තියෙන පළවෙනි එක තමයි ඒ විදර්ශනා ඥාණය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි එක මනෝමය 이르දි ඥාණය. මනෝමය 이르දි ඥාණය කියලා සඳහන් කරන්නේ මේ මනස දියුණු කරපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ ශරීරය හා සමානව වෙනත් රූපයක් මවා ගන්න. තමන්ගේ ශරීරයෙන් පිටත වෙනත් රූපයක් එලෙසම මැවීමේ හැකියාව තියෙනවා. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ යම් යම් අයට මේ රූපයේ තියෙන අස්තිර භාවය, රූපයේ තියෙන අනිත්‍ය දුක්ඛ ආදි භාවය මේක ප්‍රකට කරන්නට අවශ්‍ය වුණහම උන්වහන්සේ ඒබඳු රූප නිර්මාණය කරලා තියෙනවා. ඒ රූපවල ඇතිවෙන වෙනස්කම් පෙන්눔 කරලා තියෙනවා, ප්‍රකට කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කෙනෙකුට තමන්ගේ රූපයෙන් බැහැර වෙලා තමන්ගේ ශරීරය වගේ වෙනත් රූපයක් ලැබීමට ඇති ශක්තිය නුවණ ඒ සඳහා තමයි මනෝමය 이르දි ඥාණය කියලා කිව්වේ. ඊළඟට ඉද්දි විද ඥාණය තුන්වෙනි එක. අෂ්ටවිද්‍යාවන්හි පවත්නා තුන්වෙනි කාරණය තමයි ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය කියලා කිව්වේ නොඑක් ආකාරයේ විශේෂිත 이르දි විශේෂයන්. එහෙම නැත්නම් නොඑක් විදිහේ 이르දි විශේෂ දක්නා නුවණට තමයි ඉද්ධිවිද ඥානය කියලා කිව්වේ. ඔය 이르දිවිද ඥානය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට විශේෂයෙන්ම පැහැදිලි කරපු දෙයක් තමයි භික්ෂුන් වහන්සේලාට තමන්ට තමන් වහන්සේලාට අවශ්‍ය නොවන අවස්ථාවල එහෙම නැත්නම් යම් යම් පුද්ගලයන් මුලාවටපත් කරන්න පුදුමයටපත් කරන්න මේ වගේ අවස්ථාවලට මේ 이르දිය යොදන්න එපා කියන එක. 이르දිය එබඳු අවස්ථාවලට යොදන්නට එපා කියලා. එක අවස්ථාවක විනය පිටකෙහි සඳහන් වෙනවා මුගලන් මහා තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන වෙලාවේදී උන්වහන්සේ සමග ඒ භාරද්වාජ තෙරුන් වහන්සේ වැඩම කරනවා. ඒ දෙදරා වහන්සේ වැඩම කරනකොට එක සිටුවරේ රජගහනුවර සිටුවරයා තමන්ගේ නිවසේ විදුල මැද්දෙහි ලොකු උණපුරු කීපයක් එකට පුරුද්දලා අහසෙහි පේන ආකාරයට සඳුන් ලීයෙන් කරපු සඳුන් අරටුවෙන් කරපු පාත්‍රයක් ප්‍රදර්ශනය කරනවා. ඉද්දි ප්‍රාතිහාර්ය ඇති කෙනෙක් වැඩ සිටිනවා නම් මේ පාත්‍රය අරගන්න කියලා. ඒ වෙලාවේදී අර භාරද්වාජ තෙරුන් වහන්සේ ඉර්ධියෙන් වැඩම කරලා අර පාත්‍රය අරගෙන අර සිටුවරයාගේ නිවසට වැඩම කරනවා. සිටුවරයා දම්පහන් පූජා කරලා විහාරස්ථානයට මේ පාත්‍රය රැගෙන භාරද්වාජ තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග වැඩම කරනවා. ওই සිදුවීම සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කොයිම අවස්ථාවකදීවත් අවශ්‍ය නොවන අවස්ථාවන්හිදී එහෙම නැත්නම් මිනිසුන් පුදුමයට පත් කරන ආකාරයේ 이르දි ප්‍රතිහාරය දක්වන්නට එපයි කියලා. එතකොට මේ 이르දි ප්‍රාතිහාරය කියන එක අපිට ඕන ආකාරයෙන් සිදු කළ හැකි නොවන බව තමයි අපි තේරුම් ගත යුතු වන්නේ. එතකොට ඒකට කියනවා ඉද්දිවිද ඥාණය කියලා. ඊළඟට අෂ්ට විද්‍යාවන්හි සඳහන් වෙන්නේ දිබ්බසෝත ඥාණය. මේ දිබ්බසෝත ඥාණය කියලා කිව්වේ සාමාන්‍ය කෙනෙකුට කනට නොවැසෙන සියුම් දුර ශබ්ද පවා ඇසීමට සමත් වෙන චතුර්ථ ධාන ප්‍රඥාවටයි දිබ්බ සෝත ඥාණය කියලා කියන්නේ. චතුර්ථ ධාන ප්‍රඥාවටයි දිබ්බ සෝත ඥාණය කියලා කිව්වේ. ඕනෑම දුර පවත්නා ශබ්දයක් පවා ඇසීමට ඊටාම සියුම් අපිට නොදැනෙන ඊටාම සියුම් ශබ්ද පවා ඇසීමට හැකි චතුර්ථ ධාන ප්‍රඥාවටයි දිබ්බසෝත ඥාණය කියලා කියන්නේ. ඊළඟට පරචිත්ත විචානන ඥාණය. අනුන්ගේ සිත් තුල පවත්නා රාගය, ద్వේෂය, මෝහය ආදී සිතුවිලි දැන ගැනීමට තිබෙන නුවණ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට මේ නුවණින් පරචිත්ත විඥාන ඥාණය තුලින් කෙලෙස් අඩු පුද්ගලයන් කෙලෙස් වැඩි පුද්ගලයන් ආදි වශයෙන් පුද්ගල විවිධත්වයන් දකිනවා. සත්‍යේ පස්සති අපරජක්කේ මහරජක්කේ සත්‍යේ පස්සති තික්කේන්ද්‍රියේ මුදුන්ද්‍රියේ සත්‍යේ පස්සති සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ සත්‍යේ පස්සති පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ න පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ මිනිසුන් අතර තියෙන විවිධත්වයන් කෙලෙස් අඩු අය කවුද වැඩි අය කවුද ප්‍රඥාවන්ත භාවයේ ඇති අය කවුද ප්‍රඥාවෙන් හීන අය කවුද ඊළඟට පරලොවට බය ඇති අය කවුද පරලොවට බය නැති අය කවුද මේ ආදී වශයෙන් පුද්ගලයන් තුල පවත්නා මේ ස්වභාවයන්හි විවිධතා උන්වහන්සේ දකින්නේ පරචිත්ත විඥානඥාණය තුලින් අන්‍ය සත්වයන් තුල පවත්නා ඒ විවිධ වෙනස්කම් දැකීමට අනුන්ගේ සිත් දැකීමට ඒ සිත් තුල පවත්නා රාග දෝෂ මෝහ ආදී සිතුවිලි දකින්නට හැකි නුවණටයි පරචිත්ත විඥානඥාණය කියලා කිව්වේ. ඒ අෂ්ට විද්‍යාවන්හි පවත්නා පස්වෙනි නුවණ. ඊළඟට හයවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥාණය. පුබ්බේ නිවාසානුස්සති ඥාණය කියලා කිව්වේ పూర్ව භවයන්හි තමන්ගේ ස්කන්ධ පිළිබඳව දකින්නට පුළුවන් නුවණ. අපි ඒකට කියනවානේ පෙර විසූ කඳ පිළිවෙල පිළිබඳව දක්නා නුවණ කියලා. పూర్ව භවයන්හි තමන්ගේ ස්කන්ධ පිළිබඳව දකින්නට හැකි නුවණ. ඒකටයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කිව්වේ. ඊළඟට ඒක දකින්නේ භවයන් හැටියට. පෙර භවයන් හැටියටයි ඒ పూర్ව අනුස්මතු ඥානය දකින්නේ. හත්වෙනි එක තමයි අෂ්ට විද්‍යාවන්හි දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය සත්වයින්ගේ චුති උත්පත්ති දෙක දකින්න පුළුවන් නුවණටයි දිබ්බ චක්කු ඥානය කියලා කිව්වේ. සත්වයින්ගේ චුති උත්පත්ති දෙක දැකීමේ නුවණ. එතකොට ඒ චුති උත්පත්ති දෙක කොහොමද දකින්නේ? කුසල කර්ම સિદ્ધ කරලා සුගතියේ අකුසල කර්ම સિદ્ધ කරලා දුගතියේ උපදින පුද්ගලයන්ගේ අන්න ඒ ස්වභාවයන් දැකීමට හැකි නුවණටයි දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ. මේකට තවත් වචනේ සඳහන් කරනවා චුතූපපාත ඥානය කියලා. චුතූපපාත ඥානය, චුති උත්පත්ති දෙක දැකීමේ නුවණ. එතකොට මේ චුතූපපාත ඥානය එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥානය අෂ්ට විද්‍යාවන්හි පවත්නා හත්වැන්න, අටවැන්න තමයි ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය කියලා කිව්වේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ සතර ආශ්‍රවයන් නැති කිරීමේ නුවණ ඒ නැති කිරීමේ නුවණ සතර ආශ්‍රවයන් නැති කිරීමේ නුවණට කියනවා ආසවක්ඛය ඥානය. එතකොට මේ ආසවක්ඛය ඥානය පහළ වෙනකොට සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමෙන් දිට්ඨිය නැති වෙනවා අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමෙන් කාමය නැති වෙනවා අරහත් භාවයටපත් වෙනකොට ditthya භව අවිජ්ජා කියන මේ දෙක නැති වෙනවා. මේ දෙකම නැති වෙනවා. එතකොට සෝවාන් ඵලයටපත් වෙන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨියටපත් වෙන කෙනා තවදුරටත් උත්සාහවත් වීමෙන් සකු르දාගාමි ඵලය ලබනවා. සකු르දාගාමි ඵලයට අනතුරුව අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා. මේ ගාථා ධර්මයේ තුලදී පැහැදිලි කරනවා සසර දුක පිළිබඳව කලකිරිලා ඒ පිළිබඳව කෙලෙස් දැවීමට උත්සාහවත්ව කටයුතු කරන කෙනෙකුට ඒ සඳහා සීලය සද්ධාව ආදී ගුණධම් ප්‍රගුණ කරනවා වගේම ඒ ප්‍රගුණ කරන ගුණධම් වීරයවන්තව ප්‍රගුණ කරාම අෂ්ටවිද්‍යා පසලස්චරණ ධර්මයන්ගෙන් සමන්විත ආසවක්ඛය ඥානය එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහීනත්වයටපත් කිරීමේ නුවණ ලබන්නට පුළුවන් කරන බව මේ ගාථා ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඒක නිසා අපි මේ ධර්මයේ තුල මේ පැහැදිලි කරපු ඒ ಗುಣදහම් වැඩි දියුණු කරමින් අපේ චරිතයට එකතු කරගෙන මේ සංසාර දුක් කෙලවර කොට ලබන නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට අදිස්ථාන ඇති කරගත යුතු වෙනවා. ඒ සඳහා මේ ධර්මයේ පිහිට ආශිර්වාදය හැම දිනාටම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එත්තාවතාච යම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිවන් සුව ලැබේවා අද ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ 12 සංඝරාජ මාවතේ සංඝබෝධි විහාරය සහ ඌව පර්ණගම ගොම්මොලිකන්ද සඳගිරි මහා විහාරය යන ඔබහ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශන ප්‍රති රාජකීය පඬිත පූජ්‍යපාද තල්දෙන අරිය විමල ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු